දන්තබෝමේ සොත්තං එවං මේ සොතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලුවනේ කලන්දක නිවාසෙත් තේන කෝපන සමයේන අතිරවතෝ සමනොද්දේශෝ අරඤ්‍ය කුටිකායන් විහෙරති අතකෝ ජයසේනෝ රාජකුමාරෝ ජංගා විහාරං අනුචංකමමානෝ අනුවිතරමානෝ යේන අචිරවතෝ සමනොද්දේශෝ තේනුපසංඛමේ උපසංඛමේत्वा අචිරවතේන සමනොද්දේශේන සද්ධෙන් සම්මෝදේ සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරෙත්වා ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසෙන්නෝ කෝ ජයසේනෝ රාජකුමාරෝ අචිරවතං සමනුද්දේශං ඒ සදවෝච සුතං මේතං බෝ අග්ගිවැස්සන ඉද බික්ඛෝ අප්‍රමත්තෝ ආතාපේ පහිතත්තෝ විහරන්තෝ පුසෙය්‍ය චිත්තස්ස ඒකග්ගතන්ති ඒවමේතං රාජකුමාර ඒවමේතං රාජකුමාර ඉද බික්කෝ අප්පමත්තෝ ආසාපේ පහිතත්තෝ විහරන්තෝ පුසෙය්‍ය චිත්තස්ස ඒකග්ගතන්තේ සාදු මේ බවං අග්ගිවැස්සනෝ යථා සුතං යථා පරියත්තං ධම්මං දේසේතෝති නකෝතේ අහං රාජකුමාර සක්කෝමි යථා සුතං යථා පරියත්තං ධම්මං දේසේතුම් අහංචරහිතේ රාජකුමාර යථා සුතං යථා පරියත්තං ධම්මං දේශේයං ත්වංච මේ භාසිතස්ස අත්තං ආජානේයාසේ සෝ මමස්ස කිලමතෝ සා මමස්ස විහෙසාතේ දේශේතු මේ බවං අග්ගිවෙස්සනෝ යථා සුතං යථා පරියත්තං ධම්මං අප්පේව නාමහං භෝතෝ අග්ගිවෙස්සනස්ස භාසිතස්ස අත්තං ආජානෙයන්තේ දේශේයං කොහතේ අහං රාජකුමාර යතා සුතං යතා පරියත්තං ධම්මං සචේමේ ත්වං භාසිතස්ස අත්තං ආජානෙයාසේ ඉච්ඡේතං කුසලං නොචේමේ ත්වං භාසිතස්ස අත්තං ආජානෙයාසේ යථා සකේ තෙට්ඨයාසේ නමන් තත් උත්තරින් පටිපුච්චයාසීතේ දේශේතු මේ බවං අග්ගිවස්සනෝ යථා සුතං යථා පරියත්තං ධම්මං සතේ අහං බොතෝ අග්ගිවස්සනස්ස භාසිතස්ස අත්තං ආජානිස්සාමේ ඉච්ඡේ සංකුසලං නොචේ අහං බොහතෝ අග්ගිවැස්සනස්ස භාසිතස්ස අත්ථං ආජානිස්සාමි යථා සකේ තිට්ඨිස්සාමි නාහං තත්ත භවන්තං අග්ගිවැස්සනං උත්තරින් පටිපොච්චිස්සාමි තේ අතකෝ අචිරවතෝ සමනෝද්දේශෝ ජයසේනස්ස රාජකුමාරස්ස යථාසුතං යථාපරයත්තං ධම්මං දේශේසේ එවං වොත්තේ ජයසේනෝ රාජකුමාරෝ අචිරවතං සමනොද්දේශං ඒතදවෝච අට්ඨානමේ සම්භෝ අග්ගිවැස්සන අනවකාසෝ යම් බික්කෝ අප්පමත්තෝ ආතාපේ පහිතත්තෝ විහරන්තෝ කුසෙය්‍ය චිත්තස්සේ කංගතන්තේ අතකෝ ජයසේනෝ රාජකුමාරෝ අචිරවතස්ස සමනොද්දේශස්ස අට්ඨානතංච අනවකාශතංච පවේදෙත්වා උට්ඨායාසනා පක්ඛාමි අතකෝ අචිරවතෝ සමනොද්දේශෝ අචිරපක්ඛන්තේ ජයසේනේ රාජකුමාරේ යේන භගවා තේනුපසංකමේ උපසංඛමෙත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසින්නෝ කෝ අචරවතෝ සමනොද්දේශෝ යාවතකෝ අහෝසේ ජයසේනේන රාජකුමාරේන සද්ධින් කතා සල්ලාපෝත් තං සබ්බම් භගවතෝ ආරෝචේසේ එවං වත්තේ භගවා අචරවතං සමනොද්දේශං ඒ තදවෝච තං කුතෙත්ත අග්ගිවෙස්සන ලබ්භායන් තන් නෙක්ඛම්මේන ඥාතබ්බං නෙක්ඛම්මේන දට්ඨබ්බං නෙක්ඛම්මේන පස්සබ්බං නෙක්ඛම්මේන සච්චිකාතබ්බං තං වත ජයසේනෝ රාජකුමාරෝ කාමමජ්ජේ වසන්තෝ කාමේ පරිබුඤ්ජන්තෝ කාම විතක්කේහි කජ්ජමානෝ කාම පරිලාහේන පරිඩය්‍යමානෝ කාම පරියේෂනාය උස්සුක්කෝ ඤස්සති වා දක්ඛේති වා සච්ඡේ වා කරිස්සති තේනේ සංඨානං වෙජ්ජති සේයතා පිස්සු අග්ගිවසන ද්වේහත්ති ධම්මා වා අස්ස ධම්මා වා ගෝධම්මා වා සුදන්තා සුවිනේතා ද්වේහත්තේ ධම්මා වා අස්ස ධම්මා වා ගෝධම්මා වා අදන්තා අවිනේතා සංකෙන් මඤ්ඤසි යග්ගවසන යේතේ ද්වේහත්තේ ධම්මා වා අස්ස ධම්මා වා ගෝධම්මා වා සුදන්තා සුවිනේතා අපේනොතේ දන්තාව දන්තකාරණං ගච්ඡේයොම් දන්තාව දන්ත භෝමෙන් සම්පාපුනේයොන්තේ එවං බන්තේ යේ පනසේ දේහත්ති ධම්මාවා අස්ස ධම්මාවා ගෝ ධම්මාවා අදන්තා අවිනේතා අපේනොතේ අදන්තාව දන්තකාරණං ගච්ඡෙය්‍යොම් අදන්තාව දන්ත භූමින් සම්පාපුනේයොම් සේයථාපිතේ ද්වේහත්ති ධම්මා වා අස්ස ධම්මා වා ගෝ ධම්මා වා සුදන්තා සුවිනේතාතේ නොහේ සංබන්තේ ඒවමේව කෝ අග්ගිවෙස්සන යන්තං නෙක්ඛම්මේන ඥාතබ්බං නෙක්ඛම්මේන දට්ඨබ්බං නෙක්ඛම්මේන පත්තබ්බං නෙක්ඛම්මේන සච්චිකාතබ්බං සංවත ජයසේනෝ රාජකුමාරෝ කාම මජ්ජේ වසන්තෝ කාමේ පරිබුඤ්ජන්තෝ කාම විතක්කේහි කජ්ජමානෝ කාම පරිලාහේන පරිඩය්‍යමානෝ කාම පරියේෂනාය උස්සොක්ඛෝ ඤස්සතිවා දක්ඛේතිවා සච්චේවා කරිස්සතේ තේනේ සංඨානං විජ්ජතේ සේයථාපියග්ගේ වැස්සන ගාමස්සවා නිගමස්සවා අවිදෝරේ මහා පබ්බතෝත් පමේරන් ද්වේ සහායකාත් සම්මා ගාමාවා නිගමාවා නික්ඛමෙත්වා හත්ත විලංගකේන යේනසෝ පබ්බතෝත් තේනොපසංකමෙය්‍යොම් උපසංකමෙත්වා ඒකෝ සහායකෝ හෙට්ඨා පබ්බත පාදේ තිට්ඨේය ඒකෝ සහායකෝ උපරි පබ්බතං ආරෝහෙය්‍ය තමේනං හෙට්ඨා පබ්බත පාදේටිතෝ සහායකෝ උපරි පබ්බතේටිතං සහායකං එවං වදෙය්‍ය යං සම්ම කින්සම් පස්සසේ උපරි පබ්බතේටිතෝති සෝ එවං වදෙය්‍ය පස්සාමේ කෝ අහං සම්ම උපරි පබ්බතේඨිතෝ ආරාම රාමණේයකං වනරාමණේයකං භූමි රාමණේයකං පොක්කරණී රාමණේයකං තේ සෝ එවං වදෙය්‍ය අට්ඨානං කෝ ඒසං සම්ම අනවකාසෝ යන්තං උපරි පබ්බතේඨිතෝ ආරාම රාමණේයකං වනරාමණේයකං භූමි රාමණේයකං පොක්කරණී රාමණේයකං තේ තමේනං උපරි පබ්බතේ චිතෝ සහායකෝ හෙට්ටිම පබ්බත පාදං ඕරෝ හිත්වා තං සහායකං බාහාය ගහෙත්වා උපරි පබ්බතං ආරෝපෙත්වා මුහුත්තං අස්සාසෙත්වා එවං වදෙය්‍ය යං සම්ම කින්ත්වං පස්සසේ උපරි පබ්බතේ චිතෝතේ සෝ එවං වදෙය්‍ය පස්සාමිකෝ අහං සම්ම උපරිපබ්බතේ තිතෝ ආරාම රාමණේයකං වනරාමණේයකං භූමි රාමණේයකං පොක්කරණී රාමණේයකං තේ සෝ එවං වදෙය්‍ය ඉදානේව කෝතේ සම්ම භාසිතං මයං එවං ආජානාම අට්ඨානං කෝ ඒතං සම්ම අනවකාසෝ යන්ත්වං උපරි පබ්බතේ චිතෝ පස්සෙයාසි ආරාම රාමනේයකං පේයාලම් පොක්කරණී රාමනේයකං තේ ඉදානේව ච පනතේ භාසිතං මයං ඒවං ආජානාම පස්සාමිකෝ අහං සම්ම උපරි පබ්බතේ චිතෝ ආරාම රාමනේයකං පේයාලම් පොක්කරණේ රාමනේය කන්තේ සෝ එවං වදෙය්‍ය තථාහි පනාහං සම්ම ඉමිනා මහසා පබ්බතේන ආවුතෝ දට්ඨේයම් නාද්ද සම්තේ එවමෙව කෝ අතෝ මහන්තකරේන කෝ අග්ගෙවස්සන අවිජ්ජා ඛණ්ඩේන ජයසේනෝ රාජකුමාරෝ ආවුතෝ නිමුතෝ ඕවුතෝ පරියෝනද්ධෝ සෝවතයන් තන්නේ කම්මේන ඥාතම්බං නෙක්ඛම්මේන දට්ඨම්බං නෙක්ඛම්මේන පත්තම්බං නෙක්ඛම්මේන සච්චිකාතම්බං සංවත ජයසේනෝ රාජකුමාරෝ කාම මජ්ජේ වසන්තෝ කාමේ පරිබුඤ්ජන්තෝ කාම විතක්කේහි කජ්ජමානෝ කාම පරිලාහේන පරිඩයමානෝ කාම පරිේශනාය උස්සුක්කෝ ඤස්සති වා දක්ඛේති වා සච්චේ වා කරිස්සති තේ නේතණ්ඨානං විජ්ජති සචේ කෝසං අග්ගිවස්සන ජයසේනස්ස රාජකුමාරස්ස ඉමා දේ උපමා පටිභාසෙය්‍යොං අනච්චරයන්තේ ජයසේනෝ රාජකුමාරෝ පසේදෙය්‍ය පසන්නෝචතේ පසන්නාකාරං කරෙය්‍යාති කුතෝ පනමං බන්තේ ජයසේනස්ස රාජකුමාරස්ස ඉමා ද්වේ උපමා පටිභාසිස්සන්තේ අනච්චරියා පුබ්බේ අස්සත පුබ්බා සේයධාපේ භගවන්තන්තේ සේයතහාපි අග්ගවැස්සන රාජාකත්තියෝ මුද්ධාවසෙත්තෝ නාගවනිකං ආමන්තේසේ ඒ හේතුන් සම්ම නාගවනික රඤ්ඤෝ නාගං අබිරහෙත්වා නාගවනම් පවිසෙත්වා ආරඤ්‍යකං නාගං අතිපස්සෙත්වා රඤ්ඤෝ නාගස්ස ගේවාය උපනිබන්ධා හේතේ ඒවං දේවාතිකෝ අග්ගි වෙස්සන නාගවනිකෝ රඤ්ඤෝ කත්තියස්ස මුද්ධාව සිත්තස්ස පටිස්සුත්වා අරඤ්ඤෝ නාගං අබිරහෙත්වා නාගවනං පවිසෙත්වා ආරඤ්ඤකං නාගං අතිපස්සෙත්වා අරඤ්ඤෝ නාගං ගේවාය උපනිබන්දති තමේනං රඤ්ඤෝ නාගෝ අබ්බෝ කාසං නිහරති එත්තාවතාචකෝ අග්ගිවැස්සන ආරඤ්‍යකෝ නාගෝ අභෝකා සංගතෝ හෝති එත්තගේ දාහි අග්ගිවැස්සන ආරඤ්‍යකා නාගා යදි දන්නාගවං තමේනං නාගවනිකෝ රඤ්ඤෝ කත්තියස්ස මුද්ධාවසිට්ඨස්ස ආරෝචේති අබ්බෝකාසගතෝ කෝ දේව ආරඤ්‍යකෝ නාගෝති අතකෝ අග්ගිවෙස්සන තමේනං රාජා කස්සියෝ මුද්ධාවසිට්ඨෝ හත්ති දමකං ආමන්තේස්සේ ඒහෙත්වං සම්ම හත්ති දමක ආරඤ්‍යකං නාගං දමයාහි ආරඤ්‍යකානං චේව සීලානං අබිනිම්මදනාය ආරඤ්‍යකානං චේව සරසංකප්පානං අබිනිම්මදනාය ආරඤ්‍යකානං චේව දරත කිල මත පරිලාහානං අබිනිම්මදනාය ගාමන්තේ අබිරමාපනාය මනුස්ස කන්තේසෝ සීලේසෝ සමාදපනායාති එවං දේවාතිකෝ අග්ගිවෙස්සන හත්ති දමකෝ රඤ්ඤෝ කත්තියස්ස මුද්ධාව සිත්තස්ස පටිස්සොත්වා මහන්සං සම්භං පඨවියං නිඛනිත්වා ආරඤ්‍යකස්ස නාගස්ස ගේවායම් උපරිබන්ධති ආරඤ්‍යකානං චේව සීලානම් අබිනිම්මදනාය ආරඤ්‍යකානං චේව සරසංකප්පානං අබිනිම්මදනාය ආරඤ්‍යකානං චේව දරත කිල මත පරිලාහානං අබිනිම්මදනාය ගාමන්තේ අබිරමාපනාය manussකන්තේ සෝ සීලේ සෝ සමාදපනාය තමේනං හත්තේ දමකෝ යාසා වාචානේලා කන්න සුඛා ප්‍රේමනීයා හදයංගමා කෝරේ බහුජනකන්තා බහුජනමනාපාත් තථා රූපා හේ වාචා හේ සමුදාචරතේ යතෝ කෝ අග්ගිවස්සන ආරඤ්‍යකෝ නාගෝ හත්ති දමකස්ස යාසා වාචානේලා කන්නසුකා ප්‍රේමනීයා හදයංගමා කෝරේ බහුජන කන්තා බහුජන මනාපා තථා රූපා හේ වාචා හේ සමුදාචරියමානෝ සුස්සෝසතේ සෝතං ඕදහතේ අඤ්ඤාචෙත්තං උපට්ඨපේති තමේනං හත්තේ දමකෝ උත්තරින් තිනගා සෝදකම් අනුප්පවෙච්ඡති යතෝ කෝ අග්ගිවෙස්සන ආරඤ්‍යකෝ නාගෝ හත්ති දමකස්ස තිනගා සෝදකං පතිගන්හාති තත්‍ර හත්ති දමකස්ස එවං හෝති දීවිස්සති කෝදානේ ආරඤ්‍යකෝ නාගෝති තමේනං හත්තේ දමකෝ උත්තරින් කාරණං කාරේති ආදිය බොහෝ නික්ඛිප බොහෝති යතෝ කෝ අග්ගිවසන ආරඤ්‍යකෝ නාගෝ හත්ති දමකස්ස ආදාන නික්ඛේපේ වචන කරෝ හෝති ඕවාද පරිකරෝ තවේනං හත්ති රමකෝ උත්තරින් කාරණං කාරේති අභික්කම බෝ පටික්කම බෝ යතෝ කෝ අග්ගිවේෂණ ආරඤ්‍යකෝ නාගෝ හත්ති ධමකස්ස අභික්කම පටික්කමෝ වචනකරෝ හෝති ඕවාදපතිකරෝත් තමේනම් හත්ති ධමකෝ උත්තරින් කාරණං කාරේති උත්තහ බෝ නිසේද බෝති යතෝ කෝ අග්ගිවෙස්සන ආරඤ්‍යකෝ නාගෝ හත්ති දමකස්ස උට්ඨාන නිසජ්ජාය වචනකරෝ හෝති ඕවාද පතිකරෝත් තමේනං හත්ති දමකෝ උත්තරින් ආරෙන්ජං නාම කාරණං කාරේති මහන්තස්ස ඵලකං සොණ්ඩාය උපනිබන්ධතේ තෝමරහත්තෝ ච පුරිසෝ උපරි ජීවාය නිසින්නෝ හෝති සමන්තතෝ ච තෝමරහත්තා පුරිසා පරිවාරයත්වාටිතා හොන්ති හත්තේ දමකෝ ච දීගතෝමර යට්ඨින් ගහෙත්වා පුරතෝටිතෝ හෝති සෝ ආනෙන්ජ කරණං කාර්යමානෝ නේව පුරිමේ පාදේ චෝපේතේ න පච්චිමේ පාදේ චෝපේති න පුරිමං කායං චෝපේති න පච්චිමං කායං චෝපේති න ශේසං චෝපේති න කන්නේ චෝපේති න දන්තේ චෝපේති න නංගුට්ඨං චෝපේති න සොණ්ඩං චෝපේති සෝහෝතේ ආරඤ්‍යකෝ නාගෝ කමෝ සත්තිපහාරාණං අසෙප්පහාරාණං උසුප්පහාරාණං පරසත්තප්පහාරාණං බෙහෙරිපනව වංශසංක දෙණ්ඩිම නින්නාදසද්දානං සම්බවංක දෝෂ නිහිත නින්නේතක සාවෝ රාජරහෝ රාජබොග්ගෝ රඤ්ඤෝ අංගන්තේව සංඛං ගච්ඡතේ ඒවමේව කෝ අග්ගිවෙස්සන ඉද තථාගතෝ ලෝකේ uppajjate අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාකරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරතේ සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා සෝයිමංච ලෝකං සදේවකං සමාරකං සබ්‍රක්මකං සස්සමන බ්‍රාහ්මණින් පජං සදේව මනුස්සං සයං අවිඤ්ඤා සච්චිකत्वा පවේදේති සෝ ධම්මං දේසේති ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සම්බ්‍යංජනං කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේති තං ධම්මං සුනාති ගහපති වා ගහපති පුත්තෝ වා අඤ්ඤකරස්මින් වා කුලේ පච්චාජාතෝ සෝතං ධම්මං සොත්වා තථාගතේ සද්ධාං පටිලබහති සෝතේන සද්ධා පටිලාභේන සමන්නාගතෝ ඉති පරිසංචෙක්ඛති සම්බාධෝ භරාවාසෝ රජාපතෝ අබ්බෝකාසෝ පබ්බජ්ජා නයිදං සුකරං අගාරං අජ්ජාවසතා ඒකාන්ත පරිපුන්නං ඒකාන්ත පරිසොද්ධං සංකලිකිතං බ්‍රහ්මචරයං චරිතුම් යන්නෝනාහං කේශමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියම් පබ්බජේයන්ති සෝ අපරේණ සමයේන අප්පන්වා භෝගක්ඛන්දම් පහාය මහන්තං වා භෝගක්ඛන්දම් පහාය අප්පං වා ඥාති පරිවට්ඨං පහාය මහන්තං වා ඥාති පරිවට්ඨං පහාය කේසමස්සුං ඕහාරත්වා කාසායානි වත්තානි අච්ඡාදත්වා අගාරස්මා අනගාරියම් පබ්බජති එත්තාවතා කෝ අග්ගිවෙස්සන අරිය ශාවකෝ අබ්බෝ කාසගතෝ හෝති එත්තගේ දාහියක් ගෙවැස්සන දේව මනුස්සා යදිදම් පංචකාම ගුණාත් සමේනං තථාගතෝ උත්තරින් විනේති ඒහි ත්වං බෙක්කෝ සීලවා හෝහි පාතිමොක්ඛ සංවර සංවතෝ විහරාහි ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසෝ වජ්ජේසෝ බයදස්සාවේ සමාදාය සික්ඛස්සෝ සික්ඛාපදේසෝති යතෝකෝ අග්ගවැස්සන අරිය ශාවකෝ සීලවා හෝතේ පාතිමොක්ඛ සංවර සංවතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේ සුවජ්ජේ සුභය දස්සාවේ සමාදාය සික්ඛතේ සික්ඛාපදේ සෝත්තමේනං තථාගතෝ උත්තරින් විනේති ඒහි තම්බෙක්කෝ ඉන්ද්‍රයේසෝ ගොත්තද්වාරෝ හෝ හේච චක්ඛුනාරෝපං දිස්වාමා නිමිත්තක් ගාහේ මානොබ්බෙන්ජනක් ගාහේ යත්වාදීකරණමේනං චක්ඛු ඉන්ද්‍රයන් අසංගතං විහරන්තං අවිජ්ජා දෝමනස්සා පාපකා අකුසල ධම්මා අන්වාස්ස වේයොම් තස්ස සංවරාය පටිපජ්ජ රක්ඛ චක්ඛු ඉන්ද්‍රයන් චක්ඛු ඉන්ද්‍රයේ සංවරං ආපජ්ජ සෝතේන සද්දං සොත්වා තේයාලම් ගහනේන ගන්ධං ගහයetva තේයාලම් ජීවහාය රසංසායetva තේයාලම් කායේන පොට්ටබ්බං පුසිත්වා තේයාලම් මනසා ධම්මං විඤ්ඤාය මා නිමෙත්තක් ගාහේ මානොබ්බෙන්ජනක් ගාහේ යත්වා ධිකරණමේනං මනේන්ද්‍රයන් අසංවතං විහරන්තං අවිජ්ජා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්ස වේයොම් තස්ස සංවරාය පටිපජ්ජ රක්ක මනේන්ද්‍රයන් මනේන්ද්‍රයේ සංවරං ආපජ්ජාති යතෝකෝ අග්ගිවෙස්සන අරිය ශාවකෝ ඉන්ද්‍රියේ සෝගුත්ත්වාරෝ හෝති තමේනං තථාගතෝ උත්තරින් විනේති ඒහි ත්වං බික්ඛෝ භෝජනේ මත්සඤ්ඤෝ හෝහි පටිසංඛායෝනිසෝ ආහාරං ආහාරේයාසේ නේව දවාය නමදාය නමණ්ඩනාය නවිභෝසනාය යාවදේව ඉමස්ස කායස්ස තිතයා යාපනාය විහිංසෝ පරතයා බ්‍රහ්මචර්යානුග්ගහාය ඉති පුරාණංච වේදනම් පටියං කාමේ නවංච වේදනන්න උප්පාදෙස්සාමි යාත්‍රාච මේ භවිස්සති අනවජ්‍යතාච පාසු විහාරෝ ചാතේ යතෝ කෝ අග්ගිවස්සන අරිය ශාවකෝ භෝජනේ මත්සඤ්ඤෝ හෝතේ තමේනං තථාගතෝ උත්තරින් විනේති ඒහෙ ත්වං වික්ඛෝ ජාගරියං අනුයුක්තෝ විහරාහි දිවසං චංකමේන නිසජ්ජාය ආවරණීයේහි ධම්මේහි චිත්තං පරිසෝදේහි රත්ත්‍යා පඨමං යාමං චංකමේන නිසජ්ජාය ආවරණීයේහි ධම්මේහි චිත්තං පරිසෝදේහි රත්ත්‍යා මජ්ජිමං යාමං දක්ඛිනේන පස්සේන සීහසෙයං කප්පේයාසේ පාදේ පාදං අච්ඡාදාය සතෝ සම්පජානෝ උත්තාන සංඤම් මනසේ කරේත්වා රත්ත්‍යා පච්චිමං යාමං පච්චොට්ඨාය චංකමේන නිසජ්ජාය ආවරණීයේ ධම්මේ හේ චිත්තං පරිසෝදේහි තේ යතෝ කෝ අග්ගිවැස්සන අරිය ශාවකෝ ජාගරියං අනුයුත්තෝ හෝති තමේනං තථාගතෝ උත්තරින් විනේති ඒහෙතං බික්ඛෝ සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ හෝහි අබික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරේ ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරේ සම්මෙන්ජතේ පසාරිතේ සම්පජානකාරේ සංඝාටේ පත්ත චේවර ධාරණේ සම්පජානකාරේ අසිතේ පේතේ කායිතේ සායිතේ සම්පජානකාරේ උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරේ ගතේටි තේ නිසින්නේ සොත්තේ జాగරිතේ භාසිතේ තුන්නේ භාවේ සම්පජානකාරේ හෝ හේතේ යතෝ කෝ අග්ගිවෙස්සන අරිය ශාවකෝ සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ හෝති තමේනං තථාගතෝ උත්තරින් විනේති ඒහෙතං බික්ඛෝ විවිත්තං සේනාසනං භජ අරඤ්ඤං රොක්ඛමූලං පබ්බතං කන්දරං ගිරගුහං සුසානං වනපත්තං අබ්බෝකා සම්පලාල පුඤ්ජන්තේ සෝ විවිත්තං සේනාසනං භජතේ අරඤ්ඤං රොක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සොසානං වනපත්තං අබ්බෝකා සම්පලාල පුඤ්ජං සෝපච්ඡාබස්සං පෙණ්ඩපාත පටෙක්ඛන්තෝ නිසේදති පල්ලංකං ආභුජිත්වා උජොං කායං පනිදාය පරිමුඛං සතෙන් උපට්ඨපැත්වා සෝ අවිජ්ජන් ලෝකේ පහාය විගතාබිජ්ජේන චේතසා විහෙරතේ අවිද්‍යාය චිත්තම් පරිසෝදේති ව්‍යාපාද පදෝ සම්පහාය අභ්‍යාපන්න චිත්තෝ විහෙරති සම්බපාන භෝත හිතානුකම්පේ ව්‍යාපාද පදෝ සා චිත්තම් පරිසෝදේති තේන මිද්දං පහාය විගත තේන මිද්දෝ විහෙරති ආලෝක සංඤේ සතෝ සම්පජානෝ තේන මිද්ධා චිත්තම් පරිසෝදේති උද්දච්ච කොක්කොච්චං පහාය අනුද්දතෝ විහෙරති අජ්ජත්සං වෝපසන්ත චිත්තෝ උද්දච්ච කොක්කොච්චා චිත්තං පරිසෝදේති විචිකිච්ඡං පහාය තින්න විචිකිච්ඡෝ විහෙරති අකතංකතේ කුසලේසෝ ධම්මේසෝ විචිකිච්ඡාය චිත්තං පරිසෝදේති සෝයිමේ පංචනීවරණේ පහාය චේතසෝ උපක්ඛිලේශේ පඤ්ඤාය දුබ්බලේ කරණේ කායේ කායානුපස්සේ විහෙරති ආසාපේ සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සම් වේදනාසෝ පේයාලම් චිත්තේ පේයාලම් ධම්මේසෝ ධම්මානුපස්සේ විහෙරතේ ආථාපේ සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං සේයථාපි අග්ගිවැස්සන හත්තේ දමකෝ මහන්සං සම්භම් පටවියං නිකනෙත්වා ආරඤ්‍යකස්ස නාගස්ස ගීවායන් උපනිබන්ධතේ ආරඤ්‍යකාරං චේව සීලානං අබිනිම්මදනාය ආරඤ්‍යකානං චේව සරසංකප්පානං අබිනිම්මදනාය ආරඤ්‍යකානං චේව දරත කිලමත පරිලාහානං අබිනිම්මදනාය ගාමන්තේ අබිරමාපනාය මනුස්සකන්තේසෝ සීලේසෝ සමාදපනාය ඒවමේව කෝ අග්ගිවෙස්සන අරිය ශාවකස්ස ඉමේ චත්තාරෝ සතිපට්ඨානා චේතසෝ උපනිබන්ධනා හොන්ති ගේහසිතානං චේව සීලානං අබිනිම්මදනාය ගේහසිතානං චේව සරසංකප්පානං අබිනිම්මදනාය ගේහසිතානං චේව දරත කිල මත පරිලාහානං අබිනිම්මදනාය ඥායස්සාදිගමාය නිබ්බානස්ස සත්‍ය කිරියාය තමේනං තථාගතෝ උත්තරින් විනේති ඒහි සම්බෙක්කෝ කායේ කායානුපස්සේ විහෙරති මාච කාමෝපසංහිතං විතක්ඛං විතක්කේසේ වේදනාසෝ පේයාලම් චිත්තේ පේයාලම් ධම්මේසෝ ධම්මානුපස්සේ විහෙරති මාච කාමෝපසංහිතං විතක්කං විතක්කේසීතේ සෝ විතක්ක විචාරාණං වෝපසමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝ දිභාවං අවිතක්කං අවිචාරං සමාධේ ජම්පේති සුඛං ဒ ුතියං ජානම් පේයාලම් කතියං ජානම් පේයාලං චතොත්ථ ජානම් උපසම්පජ්ජ විහෙරති සෝ එවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාසේ අනංගනේ විගතෝපක්ඛිලේසේ මුදුබෝතේ කම්මනීයේ චිතේ ආනෙන්ජප්පත්තේ පුබ්බේ නිවාසානුස්සති ඥානාය චිත්තං අබිනින්නාමේති සෝ අනේක විහෙතං පුබ්බේ නිවාසං අනුස්සරතේ සේයතේ ධම්ම ඒකම්පි ජාතෙන් ද්වේපි ජාතියෝ පෙය්‍යාලම් ඉති සාකාරං සෞද්දේශං අනේක විහෙතං පොබ්බේ නිවාසං අනුසරති සෝ එවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාසේ අනංගනේ විගතෝපක්ඛිලේසේ මුදුබෝතේ කම්මනීයේ චිතේ ආනෙන්ජප්පත්තේ සත්තානං චතුූපපාත ඥානාය චිත්තං අබිනින්නාමේති සෝ දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සත්‍යේ පස්සතේ චවමානේ uppajjamaane හීනේ පනේතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යථා කම්මෝපගේ සත්‍යේ පජානාසේ ඉමේ වත බොන්තෝ සත්තා කාය දුච්චරිතේන සමන්නාගතා පේයාලම් යථා කම්මෝපගේ සත්‍යේ පජානාතේ සෝ එවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාසේ අනංගනේ විගතෝපක්ඛිලේසේ මුදුබෝතේ කම්මනීයේ චිතේ ආනෙන්ජප්පත්තේ ආසවානං කය ඥානාය චිත්තං අබිනින්නාමේති සෝ ඉදං දුක්ඛං සියතා භෝතං පජානාසේ අයං දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධෝති යථා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යථා භූතං පජානාති ඉමේ ආශවාති යථා භූතං පජානාති අයං ආශව සමුදයෝති යථා භූතං පජානාති අයං ආශව නිරෝධෝති යථා භූතං පජානාති අයං ආශව නිරෝධ ගාමිනී පටිපදාති යථා භූතං පජානාති තස්ස ඒවං ඥානතෝ ඒවං පස්සතෝ කාමාශවාපි චිත්තං විමුච්ඡති භවශවාපි චිත්තං විමුච්ඡති අවිජ්ජා සවාපි චිත්තං විමුච්ඡති විමුක්තස්මින් විමුක්තමෙති ඥානං හෝති කේනා ජාසේ වසිතම් බ්‍රහ්මචරයන් කතං කරණීයං නාපරං ඉත්තත්තායාති පජානාති සෝහෝතේ බික්ඛෝ කමෝ සේතස්ස උන්හස්ස jigacchāya පිපාසාය දංශ මකස වාසා තපසිරෙන් සප සම්පස්සානං දොරොත්තානං දුරාගතානං වචනපතානං uppannānaං ශාරීරිකානං වේදනානං දුක්ඛානං තිප්පානං කරානං කටුකානං අසාතානං අමනාපානං පානහරානං අදිවාසක ජාතිකෝ හෝතේ සම්බරාග දෝෂ මොහනිහත නින්නේතක සාවෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාතේ මහල්ලකෝචේපි අග්ගිවස්සන ප්‍රඥෝ නාගෝ අදන්තෝ අවිනීතෝ කාලං කරෝති අදන්ත මරණං මහල්ලකෝ රඤ්ඤෝ නාගෝ කාලං කතෝත්වේව සංඝං ගච්ඡති මජ්ජිමෝචේපි අග්ගිවෙස්සන රඤ්ඤෝනාගෝප්පේයාලම් දහරෝචේපි අග්ගිවෙස්සන රඤ්ඤෝනාගෝ අදන්තෝ අවිනීතෝ කාලං කරෝති අදන්ත මරණං දහරෝ රඤ්ඤෝනාගෝ කාලං කතෝත්තේව සංකං ගච්ඡති ඒවමේව කෝ අග්ගිවෙස්සන තේරෝචේපි බික්ඛෝ අකේනාසවෝ කාලං කරෝති අදන්ත මරණං තේරෝ බික්ඛෝ කාලං කතෝත්වේව සංඛං ගච්ඡති මජ්ක්‍ධිමෝ චේපි අග්ගිවස්සන බික්ඛෝ පේයාලම් නවෝ චේපි අග්ගිවස්සන බික්ඛෝ අකේනාසවෝ කාලං කරෝති අදන්ත මරණං නවෝ බික්ඛෝ කාලං කතෝත්වේව සංඛං ගච්ඡති මහල්ලකෝචේපි අග්ගිවැස්සන රඤ්ඤෝ නාගෝ සුදන්තෝ සුවිනීතෝ කාලං කරෝති දන්ත මරණම් මහල්ලකෝ රඤ්ඤෝ නාගෝ කාලං කතෝත්වේව සංඝං ගච්ඡති මජ්ජිමෝචේපි අග්ගිවැස්සන රඤ්ඤෝ නාගෝ පේයාලම් දහරෝචේපි අග්ගිවැස්සන රඤ්ඤෝ නාගෝ සොදන්තෝ සුවිනීතෝ කාලං කරෝති දන්ත මරණං දහරෝ රඤ්ඤෝ නාගෝ කාලං කතෝත්තේව සංඛං ගච්ඡති ඒවමේව කෝ අග්ගිවෙස්සන තේරෝ චේපි බික්ඛෝ කීනාසවෝ කාලං කරෝති දන්ත මරණං තේරෝ බික්ඛෝ කාලං කතෝත්තේව සංඛං ගච්ඡති මජ්ජිමෝ චේපි අග්ගිවෙස්සන බික්ඛෝ පේයාලම් නවෝ චේපි අග්ගිවෙස්සන බික්ඛෝ කේනාසවෝ කාලං කරෝති දන්ත මරණං නවෝ බික්ඛෝ කාලං කසෝත්තේව සංඛං ගච්ඡති ඉදමවෝච භගවා අත්සමනෝ අචිරවතෝ සමනෝද්දේශෝ භගවතෝ භාසිතං අබිනන්දේතේ දන්ත භූමේ සොත්තං පංචමං